ආයිබෝවන් ශ්‍රාවක හිතවතුනි අදත් අපි සම්භාවනා වැඩසටහන සමග ඔබ හා සම්බන්ධ වෙනවා. අද වැඩසටහනටත් අපි කැඳවාගෙන ආවේ ලංකාවේ ජනශ්‍රුති පර්යේෂණ පිළිබඳ පුරෝගාමි මෙහෙයක් කළ ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විශ්වවිද්‍යාල පරිපාලකයෙකු ඒ වගේම සංස්කෘතියට මැදිහත් වූ දිගුකාලීන ඉතිහාසයක් සහිත සුවිශේෂ චරිතයක් ඒ තමයි ආචාර්ය අමරදාස වීරසිංහයන්. මම කැමති ආචාර්යතුමනි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න අද සංවාදයට මුලපිරීමක් හැටියට 1956 වසරේ සිද්ධ වෙච්ච සංස්කෘතික පෙරළිය අද පවා විවිධ විද්වතුන්ගේ විවිධ පාර්ශවයන්ගේ දැඩි අවධානයකට ලක් වූ සුවිශේෂ කාල සීමාවක් 1956 සිදු වූ සංස්කෘතික වෙනස සංස්කෘතික පෙරලිය පිළිබඳව ඔබේ මතකය අවදි කරන්නට මා කැමතියි. සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වුණේ ශාස්ත්‍රීය වශයෙන් ඇත්තවද ධනුසිරි රත්නසූරිය අනිත් අතට ප්‍රචාරය කර බබරන්දේ සිරි සීවලිය හාමුදුරුවෝ වගේ අය. හුඟක් දෙනෙකුගේ උද්‍යෝගයක් තිබුණා සංස්කෘතිය ගැන අද තියෙන උද්‍යෝගය නෙවෙයි අද සංස්කෘතිය කියන්නේ මේ නටන මල් මාලාවක් පළඳින එක. ඊට එහා මොකක්වත් දන්නේ නැහැ. ඒ කාලේ අපට ජාතික නිදහස ලැබෙනවත් එක්කම Tamange සංස්කෘතිය මොකක්ද කියලා මිනිස්සුන්ට සොයන්න ඕනකමක් තිබුණා. විශේෂයෙන්ම වියත් උගත් අයට ඒක තිබුණා. අනිත් සාමාන්‍ය අය සංස්කෘතිය නැති වුණත් ඒගොල්ලෝගේ අතර සංස්කෘතිය පැවතුණා. ඒකට මේ එල්ල වුණු තර්ජන තිබුණේ නැහැ. දැන් අද සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙලානේ. එතකොට සංස්කෘතික ප්‍රබෝධයක් තිබුණා. ඒ නිසාම තමයි අපි මේ සංස්කෘති කියන සංග්‍රහවත් පටන් ගත්තේ. ඒක ඒක ඇත්ත වශයෙන් ධර්මසිරිරත් සූර්යයට මේ උපහාරයක් ඇටියට අපි පටන් ගත්තේ. මොකද එයාගේ මතේ දිගට ගෙනියන්න. එතකොට ඒ කාලෙම තමයි දැන් අපිට අපේම සම්පූර්ණ බලපෑමට කොහොම වුණත් ඒ කාලේ තිබුණු සංස්කෘතිය පිළිබඳ උද්‍යෝගය නිසා සංස්කෘතික අමාත්‍යාංශයක්. එතකොට අපි සංස්කෘති පටන් අරන් සංස්කෘතියටත් ඒකෙන් පොඩි සුළු වාසියක් දෙන්න ඕනේ මොකද සංස්කෘතියත් කරේ සංස්කෘතිය මේ පෝෂණය කරන එක. අතසින් ඒක නිසා මටත් සංස්කෘතික අමාත්‍යාංශයෙන් ආරාධනාවක් ලැබුණා ඉස්සෙල්ලම මේ පවත්වපු ඒ සංස්කෘතිය අමාත්‍යාංශයේ එක එක අංශ ගොඩනගන්න උපදේශක මණ්ඩලයට. ඉතින් මම තමයි බාලම උපදේශකයා. ඒකයක් මේ කොටේනි පඤ්ඤා කිත්ති ආම්නුර රෆියල් තෙන්නකෝන් ඒ කට්ටිය එක්ක ඉතින් මටත් වැඩ කරන්න ලැබුණා ඒ මොකද සංස්කෘති නිසා එතකොට ඇත්ත වශයෙන් ඒ කාලේ හිටි සංස්කෘති අධ්‍යක්ෂකවරයාත් සංස්කෘතිය ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් මේ එන්කිව් ඩයස් කියලා කියන්නේ බෞද්ධකම තමයි හුඟක් මේ අකරේ නමුත් සංස්කෘතිය ගැනත් දැනගෙන හිටියා ඒ නිසා සංස්කෘතිය මේ සමස්තයක් වශයෙන් දැනගෙන හිටපු අය හිටියයි ඒ කාලේ මේ නිල නිල දරණ අයත් එතකොට ඒ නිසා සංස්කෘතික ප්‍රබෝධයක් 56 ඇති වුණා. ඉතින් දේශපාලන ප්‍රබෝධය වෙනම එකක්. ඒක ඒ තරම් කලක් පවතුනේ නැහනේ. කියන්නේ භාෂාව ගැන අරගල කළා මේවන ඒවා වෙනවත් තිබුණා. කියන්නේ පටු අයත් හිටියා සාමාන්‍යයෙන් මේ සිහි කල්පනාවෙන් වැඩ කරන අයත් සංස්කෘතිය ගැන කතා කරා. සભ્યත්වය ශිෂ්ටාචාරය වැනි සංකල්ප වලින් වෙන්කොට සංස්කෘතිය යන්න හඳුනා ගැනීමට ඔබ සහ ඔබට සමකාලීන යම් විද්වතුන් පිරිසක් අතින් යම්කිසි කාර්යභාරයක් සිදු වුණා. මම කැමති ඒ පිළිබඳ ඔබේ අදහස් ඔබේ මතකය ආවර්ජනය කරන්නට. ඔව් ඇත්ත වශයෙන් දැන් ආචාර්ය රත්සූරිය පාවිච්චි කරේ කල්චර් කියලා. ඒ පන්තියට කියන්නේ කල්චර් සෙමිනා කියලා. ඉතින් අපි ඊළඟට ඒක හදාගත්තා. ඒක අපි කියන්නේ ඒ කාලේ තවත් වියතුන්නේම සංස්කෘතිය කියලා. කල්චර් කියන්නේ සංස්කෘතිය කියලා. ඒක සભ્યත්වයෙන් පොඩ්ඩක් වෙනස් කරගත්තා. සමහරු සංස්කෘතියයි සભ્યත්වයයි ඒ කාලේ උඟක් පටලවාගෙන සංස්කෘතිය කියන දේවටත් සભ્યත්වය කියන්නත් පටන් ගත්තා. සભ્યත්වය කියන එකත් තව වචනයක් තමයි ශිෂ්ටාචාරය. ඊට වඩා වෙනස් තේරුමක් නියමාර්ථයක් ලැබුණේ ඉතින් අපි සංස්කෘති සංග්‍රහ වෙනුයි ඒක විතරක් නෙවෙයි තවත් අය සංස්කෘති කියන දුන්නු අර්ථකථනවලින් සංස්කෘති සංස්කෘති කියන වචනය මුලින්ම සම්පාදනය කරේ සංස්කෘති සංග්‍රහවද එහෙම නැත්නම් ඊට කලින් ඉඳලා ඒක මට ඇත්ත වශයෙන් කියන්න බෑ අපි පාවිච්චි කරා පාවිච්චි කරා 53 ඉඳලා 53 ඉඳලා ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් මේකේ වාසිය ගන්න බෑ ඒ මොකද ඒක ඒ කාලේ පාවිච්චි වෙන වචනයක් වෙන්න ඕන හැබැයි අපේ අපි කරේ සංස්කෘති සංගරාවෙන් එයට නිශ්චිත අර්ථයක් දුන්නා. නිශ්චිත අර්ථයක් අනිත් ඒවායින් වෙන් කරගන්නවා. මුල් කාලේ සංස්කෘති සංග්‍රහවත් එක්ක දැන් මාටින් වික්‍රමසිංහ ඒ වගේම සමකාලීන ගිහි පඬිවරු ඒ වගේම පැවිදි පඬිවරු රසක් හිටපු කාලයක් විවිධ මතවාද ගැටිච්ච කාලයක් සංස්කෘති එකත් එක්ක කොහොමද එයාගේ තිබිච්ච සම්බන්ධය? ඇත්ත වශයෙන් සංස්කෘතිය සංග්‍රහව ගැන පැවිදි පඬිවරු පවා සැලකිල්ලක් දැක්වුවා. දැන් සමහර වෙලාවට පරණ කට්ටිය කියන සංස්කෘති සංග්‍රහව ඊටාම වැදගත් කියලා ඇත්තට ඒ කාලේ හුඟක්ම වැදගත් දේවල් තිබුණා. එතකොට විශ්වවිද්‍යාලවල හිටපු මහාචාර්යවරු කතිකාචාර්යවරු හුඟක් දෙනෙක් සංස්කෘති සංග්‍රහවට නොලියපු කෙනෙක් නැති තරම්. හැමෝම වගේ මොකක් හරි ලිපියක් පළ කරලා තියෙනවා. හෙට්ටිආච්චි මහත්තයා එමෙ නැත්තම් මේ සරච්චන්ද්‍ර හෙට්ටිආච්චි අනිත් අතින් මාටින් වික්‍රමසිංහ ඒ වගේ අය අවාසනාවට මම හිතන්නේ ජීවි සේනනායක ඒ තරම් ආවේ නෑ. එයා කෙටි කතා අපි අඳුරනවා. නමුත් ලිපියක් සපෙව්වේ නෑ. මාටින් වික්‍රමසිංහ වගේ වෙනත් වියතනුත් සංස්කෘත සංග්‍රහවට ලිව්වා. මාටින් වික්‍රමසිංහ තමයි වැඩිම ඒ කාලේ සංගරාව මොන තරම් පිටපත් ප්‍රමාණයක් වගේ පිට වුණාද සාමාන්‍යයෙන්? ඔව් ඉස්සෙල්ලා කොයි වගේද හිටියේ? ඉස්සෙල්ලා 500ක් අපි ගැව්වා හොඳේ. හැබැයි ඒ කාලේ ඇටියට 500 නිකම්ම වගේ. ඒ පාර 1000ක් ගැව්වා. හොඳේ. ඒ 1000ත් ටික කලක් ගිහිල්ලා ඉවර වුණා ආයිත් 1000ක් ගන්න නැති. අපි අන්තිමට ඒක ඒ අවස්ථාව කියන්නේ සංස්කෘතික අවස්ථා දෙකක් තියෙනවනේ. 53 ඉඳලා මට මතක හැටියට 70 වගේ වෙනකන් ඒ අවස්ථාවේ අපි 3000 දක්වාම ගහන්න පුළුවන්කම තිබුණා. ඒ මොකද මේ අධ්‍යාපන අමාත්‍යාංශයේමත් සෑහෙන ගණනක් ගත්තා. පස්සේ ඉතින් දෙවෙනි අවස්ථාවේ නම් අපි තවමත් මේ 750ක් විකුණ ගන්නත් බැරි තරමේ ඉන්නේ. දැන් 70 දශකයේ සංස්කෘති සංග්‍රහව නතර වෙනවා. ඒ ඇත්තටම 70 දශකයේ මට වැටහෙන විදිහට රටේ සංස්කෘතියේ යම්කිසි ඛණ්ඩනයක් වෙච්ච මොහොතක්. ඒ අවස්ථාවේ සංස්කෘත සංස්කෘති සංගරාව නතර වෙනවා වගේම එතෙක් පැවති සංස්කෘතික ධාරාවෙත් නතරවීමක් අපිට දකින්න ලැබෙනවා ඉතිහාසය දිහා බැලුවාම මේ මේ සංස්කෘතිය නතරවීම සහ ඒකට පසුබිම් වූ වාතාවරණය ඒකම පස්සේ කාලේ 80 90 දශකයේ වෙනකොට ඒක සංස්කෘතියේ පිළිබිඹු වෙන්න පටන් ගන්නවා ඒ 70 දශකයේ වෙච්ච දේවල් ඒ පිළිබඳ ඔව් ඇත්තට මේකයි ඔයගොල්ලෝ අහලා ඇති ඒ කාලේ උපකුලපති සර් අයිවර් ජෙනින්ග්ස් ලංකාවට ආව හැටි කිව්වේ මේ ලංකාව මේ සංස්කෘතික කාන්තාරයක් කියලා. හැබැයි ඒ කාලෙට වැඩිය සංස්කෘතික කාන්තාරය 70 ගණන් පස්සේ ඇති වුණා නියම පිළියෙලට. කොච්චර පේරාදෙණිය තිබුණත් පේරාදෙණිය ගියා අයත් ওই සංස්කෘතික කාන්තාරෙම මෙයා වෙන්න පටන් ගත්තා. කොළඹ හැමතැනම කියන්නේ ඒක ඇති උනේ ඇත්ත වශයෙන් මේ සංස්කෘතික සංස්කෘතිය ගැන තියෙන ප්‍රබෝධයයි සංස්කෘතික අධ්‍යයනයයි උඟාක්ම නොඑක් දේශපාලන හේතුවෙම සමාජ විපර්යාසය නිසා ඇන හිටියා. ඒක නිසා පරිේශන කටයුතු දැන් සංස්කෘති සංග්‍රහයෙන් එක්තරා පරිේශණයට මුලපිරීමක් මුලපිරීමක් දුන්නා. දැන් මාටි වික්‍රමසිංහ කීප දෙනෙක් අත්වසෙන් ලේඛකයෝ කීප දෙනෙක් හැදුනා. කියන්නේ එක්තරා මට්ටමක ප්‍රවෘත්ති පත්‍ර ලේඛකයෝ නෙවෙයි ඊට ටිකක් එහාට ගිය ලේඛකයෝ. ඒක නතර වුණා ගෝලීයකරණය වගේ ඒවා නිකන් නොඑක් සමාජීය විපර්යාස ඇති වුණා. ඒකට මේ දේශපාලන හේතුයි සංස්කෘතියට ඔරොත්තු දෙන්නේ නැති දේවල් එන්න පටන් ගත්තා. කියන්නේ කවදාවත් නැති තරමට ඉස්සර මේ වෙන කියන්නේ පිටරට ආක්‍රමණිකයන්ට වඩා ස්වදේශීය ආක්‍රමණයක්ම ඇතුළතේ හටගත්. ඒකම මේ ජනශ්‍රුති හැදෑරීම් පිළිබඳව මං හිතන්නේ මුල්ම කාලයේ අත්දැකීම් තිබෙන්නේ ඔබට. ලංකාව ඇතුලේ ජනශ්‍රුති හැදෑරීම් සම්බන්ධව. ඒ ගැන යමක් මතක්. ඔව් ජනශ්‍රුතිය ගැන මෙහෙමයි. ජනශ්‍රුතියත් මම විශ්වවිද්‍යාලයෙන් පටන් ගත්තේ. ඇත්තටම ධර්මසිරත් සූරියට ඒකෙත් වාසිය දෙන්න ඕන. එයා මට පළමුවෙන්ම කිව්වා මේ මිත්‍යා විශ්වාස එන ගැන ලිපියක් ලියන්න කියලා. එතන ඉඳලා තමයි ජනශ්‍රුතිය ගැන උනන්දුවක් ඇති වුණේ. හැබැයි මං විතරක්ම නෙවෙයි නන්දසේන රත්නපාලත් අත් වශයෙන් සෑහෙන කොටසක් කරා. සමහර විට එයා මට ටිකක් පහුවෙලා වෙන්න පුළුවන්. නමුත් මේ සෑහෙන කටයුත්තක් කරා. එතකොට අපි සංස්කෘති සංග්‍රහ වෙනුත් සාමාන්‍ය මේ එකක් දුන්නා මේ ලොකු එකක් නෙවෙයි ජන කවි ජන කතා මේ එකතු කරලා පළ කරන්න. එතකොට අපි හිතුව ජනශෘතිය ගැන අධ්‍යයනයේ සංස්කෘතියම කොටසක් කියලා. ඒක එහෙමයි. කියන්නේ අතසින් ද වෙන රටවල සංස්කෘතික මානව විද්‍යාවත් එක්ක එකට යනවා ජනශෘති අධ්‍යයනය. ඉතින් ඒ නිසා මට අතසින් මේදී මේ විද්‍යාලංකාරයෙන් අනුබලයක් ලැබුණා ජනශ්‍රුති එකතු කරන්නයි ජනශ්‍රුති පරිශන කරන්නයි මම විද්‍යාලංකාරයට ගියේ මේ අත් වශයෙන් ඒ කාලේ රස් ගුරුවරයෙක් වගේ ඉඳලා රස්සාවල් නැතුව යනකොට මේ විද්‍යාලංකාරී අක්කඩිය හඳුරු මට තලක් දුන්න පරිශනාංශේ පරිශනාංශයට ගත්තෙත් ජනශ්‍රුතිය කරන්නයි කියලා හාමුදුරුව මගේ මොකද්ද ලියවිල්ලක්ම දැකලා ඒකට පැහැදිලා ඒක කරන්නයි කිව්වා ඒක කරනකොට අපි ඇත්ත වශයෙන් මේ අපි කියන්නේ මම මේ මට තිබුණ පරිශනාංශය ජනශෘති අංශය ඒක හුඟක් පිටපල අත්වල ගිහිලා ඒ ඊට අමතරව ඉස්සෙල්ලා අපි සංස්කෘතිනුත් එහාට වැට ගිහිල්ලා ඔය වැඩේ කරගෙන හිටියා. ඒකයි මට ඉතින් බාර වෙන්නත් හේතුව. එතකොට රජ රට විශේෂයෙන්ම මේ ජන ජන ජන කවි නැත්තම් ජන කවියන් પરම්පරාවක් සොයා ගන්නත් පුළුවන් වුණා. අපි ඒක කරපු ඒවා තාමත් තියෙනවා. ඇත්ත වශයෙන් හුඟක් මේ පළ කරලා නැහැ අවාසනාවට. විද්‍යාලංකාරයේ ඒ කාලේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ඒක දැන් කැලණි විශ්වවිද්‍යාලය. විද්‍යාලංකාරයේ පරිශ්‍රාංශය වහලා දැම්මත් එක්ක මගේ තනතුරක් නැති වුණා. ඒක නිසා තමයි මට පිටරට හුඟක් කල් ඉන්න උනේ. ඒකෙන් පරිශ්‍රණ ඒ කටයුතු ටිකක් අඩාල වුණා.